උපසමානා උපස්සති සෙනිවිතමානානි සති අනුනා උදාහරණ අපි සියකාරී පිටකලා Thank you. සිවිල් ආයු සත්‍යයයි සම්මෝහ ආයු සත්‍යයයි කරලා තියෙන්නේ. ඊයතාවදී අපි විශ්වාසය කියන දුකට දුක්ඛත්වයට හේතු වෙනා වූ කුෂ්ණා පිළිබඳව ප්‍රසංගමයේ කුෂ්ණා පහළ වෙන්නේ ප්‍රසංගමයේ කුෂ්ණාව පවතින්නේ නතර වෙන්නේ ලැබගන්නේ කියන ප්‍රශ්න දෙකට මේ අවසන් මහත්මයාගේ ප්‍රශ්න දෙකට අවසන් මහත්මයාගේ උත්තර වශයෙන් දීර්ඝ විවරණයක් ගන්නවා. අපි මේකේ පළවෙනි පිළිතුම ආරම්භයේ මේ කාර්යයක් කරගත්තා. ආයේ යාලෝකේ තීරුකන් සාධකයන් ඉස්තිසාරණ මාර්ගපත්‍රමාන අවස්ථාවේදී එක්ක නිසමානා නිමි. පොදු ඉස්සරහට අපෙන් කියන්නේ යම් තැනකට මේ කුෂ්ණාව පාලනයේ යම් තැනකට ඒ කුෂ්ණාව රසලෙන්නේ ලැබගන්නේ කියන වශයෙන් යාපෝනියේ ඉන්නේ ඉන්නේ විවිධ ආකාරෝ විආකාරයන් තීක භාවයස්තාවෝ විවිධ භාවයස්තාවෝ යන තුනද ඒක මානවයේ කුෂ්ණාව පාලනය. ඉතින් පස්සේ මොනවද කියන්නේ යාත්‍රාවක් කියන්නේ සමාවතේ මෙතනදී රටකට ඇති මේ සියලුමභාව එන්න සම්හිත බව ඒකෙන් තමයි අපි විසඳන්නේ මේ විදිහට කියනවා නම් ලෝක අතිකා අසීමිතක් කියන්නේ නිහිරි තමයි ඒ ස්වરૂප නිහිරි තමයි මේ මොහොතේ සමාත මෙතනදී රටකට යම් වූ සියලුමභාවයක් සිය කුහරයක් නිහිර කෙරේයක් කියනවා ඒකෙන් තමයි අපි හිතන්නේ ඒක මේ කුස්නාව ගැන කතා කරනකොට ඉතිරි තියෙන අපි කතාවක් තියෙන්නේ මූලික අනිත් දෙන්නේ තමයි මේ පස්වෙනිතාවාත්මක වැඩ පිළිවෙලේ අරියතම දෙකෙන්ට යොමු කරන්නේ යොමු කරන්නේ ඒ නිසා මූලික මූලික පස්වෙනිතාවාත්මක ඒකෙන් තමයි මානීය විශේෂාකෘතියක් වෙන ගැටගැනීම නැත්නම් විශ්නාවෙන් දෙන පාණ්‍ය පිළිතුරුනේ පිළිතුරුනේ රට පිළිගන්නට දෙනවා. ඒ සඳහා කාරණා හතරක් තියෙනවා. ඒ වෙනදාත් මේවා නෙමෙයි ඉස්සල්ලා නැත්නම් අපි හතර වෙනි දේශනාවක් වගේ පාර අපහසු වෙනවා. සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නාව පිළිබඳව පළවෙනිම අන්තිමයෙන් දෙන්නේ මේ සත්‍යයේ ලෝකයේ නිරෝධං සාධනකම් ඒ ආදීන සෝතම් ලෝකේ නිරෝධං සාධනකම් ඒ විදිහට සත්‍යකෝට සාහන් කියවා අය කියන්නේ තමයි. ඉන්නේ තරම සියලු භාවයලගෙන දුරු භාවයලගෙන දීප. මේ අතරම මේ රූප සාත රූප කියන තැන මේ දක්වන රූප වචනය අර රූප ප්‍රතිච රූපං කියන අර්ථකථන දෙකක් නෙවෙයි රූප. සිය රූප නිහිරිත රූප දෙන දෙන දේවල් තමයි තමන්ට තමන්ගේ ඇහ කන නාසය දිව කය. මෙන්න මේ ප්‍රිය දෙන්නා වූ ඇහ කන නාසය දිව කය කියන මේ ටිකෙන් තමයි මේ තෘෂ්ණාව පහළ වෙන්නේ එක ඒවා ඉදිරියට ගත්තොත් දුක පාන. ඒක නිසා මේ ඇහැ වගේ රක් නැහැ. ඇහි නැත්නම් මේ ප්‍රකාශ රූපේ රූපේක ප්‍රකාශ භාවයේ ලක්ෂණ අපියක් වෙන මේ චක්කු චක්කු රූපේ චක්කු ප්‍රකාශේ නැත්නම් චක්කු ආයතනයෙන් තමයි දුක පාන. හින්දායකම තියෙනවා ප්‍රහේලිකා රූපයක්. ඊගාවට අද අපි ඉදිරිපත් කරගන්නේ ඒ චක්කුෂය සූත්‍රන සූපෙන ඒකට ආපාදගත වෙන රූපාලෝකයේ පියුම්කම් සාතමුකන් විස්තීතාපංක උපජනානා පච්චති එක්ක නිවි සමාන වී මේ චක්කුෂය තිබුණට ඒ ඒ අත්‍යතාවු කුත්ලයා අන්ධකාරයෙන් වඩා එහෙම නැත්නම් ඒ ඇස් දෙක බැඳලා කියනවා නම් එහෙම නැත්නම් ඒකට ආපාදගත වීම සඳහා ක්‍රියාවක් නැත්නම් ඒ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ ඇහෙන් වැඩක් ගැනෙන්නේ නැහැ. ඒ ප්‍රිය භාවයක්, මනස් භාවයක්, මනි භාවයක් පාරමිත ඉඩක් නැහැ. ඒ ඇහැට ස්වરૂපයක් ඉදිරිපත් වෙනවා. ඒක කියන්නේ ආපාදගත වෙන්නේ. හරියට ඒකත් එක්ක මූලික මූලාර හිතෙන්නේ. ආනේ හිතන රූපේ කියනවා අර මුලින් කියාපු ඇහ සම්බන්ධ කතිය ඒක තමයි නිමිරි ස්වභාවය. ප්‍රිය ස්වභාවයේ තියෙන. මෙන්න මේ නිමිරි ස්වභාව ප්‍රිය ස්වභාව ගැන දෙන්නා වූ රූප ටික තමයි අපිට මේ ප්‍රශ්නාව ඇති කිරීමට හේතු. ඒක නිසා මෙතන මූලිකවම විසඳාගත යුතු තීරුම් ගත යුතු කොටසක් තියෙනවා. මේ මූලිකව ඒ කොටස තේරුම් ගැනීම අහලා තේරුම් ගැනීම ඉස්හාවත් බලනවා. ඒනොත් මේ අනිකුත් කාරණාවට වඩා මේ පස්වම පාදේ පැත්තට අතුරාගේ පැත්තේ පැත්තට නැත්නම් දරුවන් දේශනාවේ මූලික කොටස් පැත්තට මෙතෙන් එනකොට මේකේ තියෙන සංකීර්ණ භාවය, මේකේ තියෙන ආවෝසු සම්බන්ධතා දෙකක්. ඒ නිසා බැලුව ගැනීමට මේ කාර්යයට අර වෛද්‍යමය කම්පලයි වාගේ ප්‍රතිසූරක ඇති. මූලිකව ගැනීමත් මොකක්ද මේ හා ප්‍රතිසූරූපේ කියලා අපි මේ ක්‍රියයි නිමිරි ඒවා බදාගන්නේ දුකේ හේතු. එහෙනම් මනුෂයාට දුක වැරද්දක් තියෙනවා. අපි හොඳයි පිනයි වාසනාවන්තයි මිහිරි සුභයි සාධි වශයෙන් බාර ගන්න සෑම දේ තුළම නැත්නම් මේ දේ තුළ අනිවාර්යයෙන්ම මේ තෘෂ්ණාවක වෙලා තියෙනවත් එහෙනම් මේ ඔක්කොම අන්ධ භූතයයි මේ අන්ධ භූතයේ කවදාකවත් උත්තරක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ තුන්තරේක තියෙන දෙන්තරය මේ කාන්තම සෑම තෘෂ්ණාවක් නැත්නම් සෑම ප්‍රිය රූපයක් නැත්නම් මනාප රූපයක් නැහැ කුෂ්ණාව අපි දන්නවා ඈත කුෂ්ණාවක්ම හිත ඇති කරනවා කියලා කිව්වොත් අපි ඒකාන්තයෙන්ම කවදාක පිළිඳින්න බැරි විපරිතක් දෙකට ගන්නවා. ඒ නිසා අපිට මේ සර්වචනාන්තයේ මෙතන පේනලා දෙන්නේ මේ ඒ ඝන ඝන බාල සම්බන්ධතාවය තුනක් සමුදයපත්යෙන් මේ සම්බන්ධතාවය තුළ කලියක් තියෙනවා. වැඩ ගන්න පුළුවන් කඩතුලක් තියෙනවා. අන්නේ කලබුරුව දැක ගන්න නම් ඍජු තනි සම්බන්ධතාවයක් නැහැ සම්බන්ධතාව දෙක තුනක් කරා චින්තනයේ වටේ හොඳට මොන ඥානෙ මෙහෙවලා මෙහෙවලකේ නැතුව අපි අර බණ අහන්න කලින් මුතුමේ ඥාන ලබන්න කලින් හිතානේ පුතාට මේ තුන්දියා කොච්චර වෙලා ගලන්ද කොච්චර භාවනා කළා මේ බුද්ධයාගේ පරිදි මුත්‍යස්කම් වල අවදාන නිමිති දක්වනවා ඒ නිසා මෙතනදී සුදේ අවශ්‍යයි. එන්නත් අපි කරන්න හදන වැඩේ පිළිබඳව කොහොමද මේ ගැටේ ගැහෙන්නේ කියන එක හොඳට බලන්න ඕනේ ගැටේ නිහඬ උත්සාහ කරනවා කියන්නේ. කොහොමද මේක වෙන්නේ කියන එක බොහොම වැදගත්. මේ මොකක්ද මේකේ කොහොමද මේක ගලවලා දාන්නේ මොකක්ද මම මේකට කළ යුත්තේ කියන කාරණාව ඉස්සර. විද්‍යා සුතමේ ඥානේ විශාල වටිනාකමක් නිසා මේ වගේ ධර්ම දේශනා කරනකොට සංවර්ධනාවේ මූලිකවම ඒකීමනක් පිළිස අවධානය ලක් කරනවා සාධිකම් තුනෝ තුනාට මානසිකව පරිදි මනාවට ආතක් මනාවට මෙහෙම කරා මේ ශික්ෂාවේ මම දැන් දේශනා කරන්න හදා. ඒ මොකද මේ සාමාන්‍ය ලෝකේ පවතින ඉතින් එක සම්බන්ධ වෙන විදු සුළු සම්බන්ධතාවයෙන් වඩා පිටුන සංකීර්ණතාවය. තේරුම් ගත යුතු වැඩේට පයින් කලින්ම දැනගත යුතු සමීකරණ වාගේ කොටස් කරා. අන්න ඒක පිළිබඳව ඉතින් මේක අපි තේරුම් අරගත්තේ නැතුව අපි කොච්චර මේකට ක්‍රියා කරන්න පටන් අරගත්තත් එන්න එන්න අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් මේ ගැටේ එන්න එන්න අවුල්. ඝන බහල් තත්ත්වයකට පත් වෙනවා. ඒක නිසා මේ කුෂාව ගැන කතා කරනකොට ඒකෙදී කොහොමද මේ කුෂ්ණාගතේ වැටෙන්නේ මේක අනිවාර්යයෙන්ම පැහැරව හැරි මේක විදිහට විදුව වෙන ගැටයක් නැත්නම් ඉතල එතන අපි විසින් මේක ගැට වට ගන්න. නදනවත්කම නිසා අපි විසින් විතරදී මොන වගේ මේ සම්මාදමක් වෙන්නේ මේ පුරුද්දෙන් යන කුෂ්ණාගතේ වැටෙනවා. අන්නේ අපි සම්බන්ධ වෙන හැටි නතර කිරීම නෙවෙයි. පිටීම නෙවෙයි. වැඩගත්තේ කොහොමද? නාමයක්. නැත්නම් මම සංකල්පය. නැත්නම් මේ අපි මූලික යදවුම ඒක සම්බන්ධ වෙන්නේ. ඒ තමයි මේ අවස්ථාවේදී ඒ සිද්ධ වෙන කීය මේ අනුගෙදයක් වාගේ නැත්නම් දුකේ ඥානයක් අතට දුර ආවදාගෙන දැනගැනීම ඉතාම වැදගත්. මෙතනදී විශේෂණාව අපි දෙන්නවා දුක ඇති කිරීමේ ආනන්දම උත්සාහම කාරණා. අපි අත්දැකීම් මතක් කරලා විශේෂණාව ඇති කිරීම සඳහා ප්‍රිය රූප, සාප රූප හේතු. ඒ ප්‍රිය රූප නැත්නම් ප්‍රිය ස්වરૂප, විහිරි ස්වરૂප හේතු. ඒ ප්‍රිය ස්වરૂප, විහිරි ස්වરૂප වලින් උත්සන්නම ආනන්දම කාරණා ටිකක් අරවටනත් පෙන්වා දීලා, පෙන්වන්න පෙන්වන්න නැහැ. සාපවදාන යෙදුනා වර්තමාන වශයෙන් උළුමේ මේ ප්‍රශ්න දෙකම සඳහන්. ඒක තමයි ඇහැට හේතු වෙන රූපය එනිසා පහළ වෙන චක්කු විඥාණය එයින් පහළ වෙනා වූ චක්කු සංපස්සය ඊගාට චක්කු සංපස්ස වේදනාව චක්කු සංචේතන චක්කු සංකා ඊගාට විතක් විචාර වගේ ඒ චිත්තක්ෂණයේ භවආහිතවලදී දුරුමෝ එන්නත් කියන ආසන්න විස්සක් ඒ වගේම තමයි මේ අවිද්‍යා සංහා උපාදාන කියන තෘෂ්ණාවට මූලික කාරණාවක් වෙනවා ඒ ආනන්ද උත්සන්න කාරණා වෙනන්නේ තෘෂ්ණා. මේ පිළිබඳව මේ නදගත කරන්නේ අවධානය කරන්නේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි අවධානය යොමු කර යුත්තේ ඒක තරකට. නමුත් සාමාන්‍ය බුද්ධිය සඳහා සිද්ධිය දැනගැනීම සඳහා තේයතාවෝ යාත්‍රේ දැනගැනීම සඳහා මේ උත්සන්න ආධාර කාරණා විතරක් ඕකෝදේ දැනීමක් ඉන්නකොට ඒ දැනීම ක්‍රියාවක් කරනකොට ඒ අපි ඒ භාවනා ව්‍යාපාරය ක්‍රියාවක් නඩනකොට අපි එකම තරකටයි භාවනා. නමුත් මුළු පද්ධතිය පිළිබඳව සුතමේ වශයෙන් දැනීමක් තියෙනවා. මෙන්න මෙහෙම මෙහෙමයි මේ චක්‍ර වැඩ කරන්නේ. නම් මේ චක්‍ර මෙන්න මේ කුරුකටයි භාවනා. ඒ විදිහට පාරගෙන යනවාදී උරුකට තේරුම් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි පූර්ව භාවීනව ක්‍රියාවක් අනිත් එක තමයි පූර්වකත්වය දන්නේ නැතුව මේකට පහර දෙන්න යොදවමක් වෙන්නේ නැහැ. දැන් ඒකදී සාමාන්‍යත්ම ඒකාශ. එන්න මෙතනදී මේ අවිද්‍යාව කුෂ්ණාවට ඈතින් ඉඳගෙන උදත්තර ඉඳගෙන නැත්නම් කප්පරකට වෙඳගෙන ඉරේ ඉදිරියට එන්නේ නැතුව ඉරේ පිටපත් ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා වූ අවිද්‍යාවේ සාමාන්‍ය කියනවා මූල දෙකක්. ඒ ක්‍රියාත්මක වෙන පහ මාර්ග දෙකක්. ඒක තමයි මිච්ඡා ප්‍රතිපත්තිය විද්‍යා අපපටිපත්තිය විද්‍යා මිච්ඡා ප්‍රතිපත්තිය විද්‍යා කියලා දෙකක්. අපපටිපත්තිය විද්‍යා කියන්නේ මේ යන යාන්ත්‍රණය මේ යන වැඩ පිළිවෙල කොහොමද කියලා කොහොමරක් දන්නේ නැහැ ආවත් නැහැ හිතවත්. ඒක නිසා ඒක පිළිබඳව නිරු විඳන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. මේක තමයි ඒ නිසා හරි වැඩ පිළිවෙල දන්නේ නැති නිසා වැරදි දෙකේ වැරදි මතයක ඉඳගෙනයි මේ ප්‍රශ්නෙට දිහා බලන්නේ. තමයි හැම වෙලාවෙම විද්‍යා දෘෂ්ටිය කරනවා සංඥා දෘෂ්ටිය නැති තැන. ඒ නිසා මේ අවිද්‍යාව කරන්නේ මේ ඉපදිපත්ති අවිද්‍යාව කියන එක සංකාම නොදන්නා කම දැකුවේ සුතමේ ඥාණයෙන් ඉස්සලාම විස්තරකට. විස්තරකට තීන්දර යනකොට ඕන බලන්න හරි දැක්ම හරි වෙන්නේ හරි ඥාණයේ පාර වෙන නිසා අන්න මෙතෙක් කල තමයි මේ යන්ත්‍රේ විතරයි මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට මේ යන්ත්‍රේ වෙනවයි කියලා හිතාගෙන දුක් මිත්‍යාව. මිත්‍යා ප්‍රතිපත්‍ය අවිජ්ජාව දුර වෙමින් දුර වෙමින් ඒ වෙනම සංඥා සංඥා දීක්ෂිය පහළ වෙන පටන් ගන්නවා. ඒ නිසා මුලින්ම අවශ්‍යයි පරිසරණ මොකද්ද? දැනුපේ රූපිකරණ මොකද්ද? චක්කු විඥානය මොකද්ද කියලා සර්වඥාන්ති වාගේ මේක ඇත්ත කරලා අනුගිරේ මහා කරුණාවෙන් සාකච්ඡාවේ දේශනා කරන අවස්ථාවේදී ඒ අන්තය ඒක වැඩ කරන්න මෙහිමයි කියලා දැනගන්න. ඒක ඉතින් අපි අර ඇඟිලිපාරක් මතක් කරගත්තම කාලාත්මක සූත්‍රය සඳහන් වෙනවා. චක්කුන් දිස්ත්‍රියේ අජානන අපස්ස යථාභූත. මහණෙනි යම් ආකාරයකට භාවනා කරන යෝගාවචර අධිපතන ගැන කතා කරනවා. මේ ඇහැ දැක්කේ නැත්නම් දැන්නේ නැත්නම් ඇති ඇතියට චක්ක ස්පීඩින් ආය. ආදරේ ආදරේ වශයෙන් ගන්න. ප්‍රිය වශයෙන් ගන්න, නිදි වශයෙන් ගන්න. මේ ආදරේ පිහිනි වශයෙන් එක අරගෙන එහි ගැලෙනවා, එහි පැනෙනවා, එහි කටගන්නවා. ඒක නිසා මේ චක්කුෂය පිළිබඳව මනා දැකීමක් මනා දැනීමක් නැත්නම් ඒක පිළිබඳව ආදරය උපදවනවා කියන එක නම් සාමාන්‍ය කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් මේ ශක්තිය කියන එක ආගමනුකූලව නැත්නම් මේ මේ පරිධෝපාදාන දුකෝදාන නැත්නම් ඕනම කෙනෙකුට ඇහැට පැද්දෙනවා ඇහැට ආශ්‍රය කරන ඇහැ වාගේ රැගෙන. මෙන්න මේ ඇහැ වාගේ රකින්නා වූ මේ ශක්තියේ තියෙන මේ ඇලෙන ගතිය සංයෝජන ගතිය නිසා එහි බැඳීම නිසා එතන මේ ඇහැ මත විකට මේ වගේ රූප දකින්න වේවා හොඳට පිළිපිටින වේවා මට වාග්න විග්‍රහය හොඳට දීති වෙන ඇහි දර්ශනය ආත්මී වාදි වශයෙන් ඇහි සංඥාව නාභාවයේ කියන දින කුෂ්ණාව ඇහැකේ පහළ වෙනවා. ඒකට හේතුව මොකද? ඇහැ නියම වශයෙන් මේක අත්සෝපන්න දෙයක්ය මේ චිත්තක්ෂණයේ මේ ඇහ පහළ උනේ මේ මන්ත්‍රකක්කෝ තියෙන මේ මම මකට අපි හිතාගෙන විදෝ පවතින ඉන්ද්‍රිය හය එකක් ඒ නිසා අපි නිතරම ඇහැට උපසක්කාර කරනවා නරස්තු කරනවා මොකද ඇහැ අපිට උදේින් ලෑන්න වෙනකන් දිගට පූජා කරන පෙරකල ආත්මික පින නිසා ලැබිච්ච වස්තුවක්. මේක නිත්‍ය සංඥාවෙන් ගන්න. මේක සුත සංඥාවෙන් ගන්න. මේක සුභ සංඥාවෙන් ගන්නවා. මේක ආත්ම සංඥාවෙන් ගන්න. නමුත් අපිට මතක නැතිනවා මේ වාදෙම කන පිටකෝර තියෙනවා කියලා අපි කිව්වා. ඉන්දෝවර සාධු මිගිරියාව ආදෙන්න. කුංචි දීපව අත්තනේ. අනතුරු ඇහැ වාදෙම දිගට නරත් වෙනවා කියලා නිත්‍ය සංඥාවක් ගන්න. ඊගාවට නාසයක් දවස පුරාම පැයකටම ගණසුද බලනවා කියලා දික්කියව සුභව සුභව ආර්ථයක් වශයෙන් තියෙනවා කියලා හිතනවා. ඊගාවට ජීව විදතෝ රස බලමින් ඇහැ වාගේම අපිට විශාල අතුරුකුළු රාශියක් සපේන ద్వාරයක් එක නඩක් වේවි ඒක හොඳයි. හොඳට සතනහර කිනවන විදිහට ජීව සංවේදී ආදී වශයෙන් අපි ඒක පිළිබඳව මත ගන්න. ඒ වගේම අපි කයිනේ ඉබතෝම සංවේදී වෙනවයි කියලා ඉතාලින් නාරකු නඩත්ත කියලා මේ හයම එක දිගට ඇදෙන ඉරි හයක් වාගේ. ඉතාලගෙන ඉන්නවා ඒ ඉරි හයෙන් අපිට සංජායනයි. නමුත් අවතනවතේගේ ප්‍රධානම දේශනාව තමයි නිවපත්තම කරන්නේ. අර්ථෝපන්නයි කියලා කියන්නේ ඇහැ ක්‍රියාත්මක වන යම් මොහොතක් වෙනවා නම් ඒ මොහොතේ කන නාසය දිව කය ක්‍රියාත්මක මේක විශාල තමයි විදින්න කලින් දැනගෙන කන අහලා ක්‍රියාවට නගලා ඇතිවෙත. එහෙම නැත්නම් අපි කලින් ගන්න සංඥාවේ ඉන්නේ. අන ක්‍රියාත්මක ක්‍රියාත්මක කරනකොට අන ක්‍රියාත්මක කරනවා නාසය එහෙමයි දිවක් එහෙමයි කයත් එහෙමයි මේ හයෙන්න තොරතුරු දෝරේ ගලනවා. එතකොට තමයි අපි ඒක ධර්මානුකූල විස්තර කරන්නේ ඇහ කිලෝ පවතින දෙයක්, කනක් කිලෝ පවතින දෙයක්, නාසයක් කිලෝ පවතින දෙයක්, දිවක් කිලෝ පවතින දෙයක්, කයක් කිලෝ පවතින දෙයක් ඒ විතරක් නෙමෙයි ඇහෙන් සංගමතු වෙන්නා වූ ඒ සංඥා වාචිය, දර්ශන වාචිය විතරෝම සිද්ධ වෙනවා, කනෙන් ගහතයින් විතරෝම සිද්ධ වෙනවා, නාසයෙන් විතරෝම සිද්ධ වෙනවා, දිවෙන් විතරෝම සිද්ධ වෙනවා, කයින් විතරෝම සිද්ධ වෙනවා. ඒක පරිදරෝපණ නැති මොනම ඒක සඳහන් කරන්නේ රූප දකින වෙලාවේ පමණයි ඈ පහළ වෙන්නේ ඈ ක්‍රියාත්මක වෙන්නේ තවත් පහක් නැත්නම් තව ඉන්දිය හතරක් විශේෂණයක්. ඒ වෙලාවේදී අන්න නවතිය ඉව කය සම්පූර්ණ අපේ. මේ කල්පනේ මේ නවතනාද විදිහින් දෙන මේ යෝජනාව දැනගෙන අපි ඇහැවිසේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ආත්මාකාරී රූපය රූපයේ විසේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් මතරමත් වෙනා වූ දක්ෂිනාන රසක සම්පත අර්ථක සම්පත වේදනා ඒවාගෙන සංචේතන පංච විතක්ක විචාරාදී හතරේ කෘත්‍ය කියවෙන මේ මොන දෙයක් හෝ පිළිබඳව අපි දැනුමක් ඇති කරගන්නවා නම් ඒ වෙලාවේ සති සම්පජාණය ඇති කරගන්නවා නම් එතනින් අපිට දැනගත යුතු කවේකක් තියෙනවා මේ උදා ගන්නවා නම් අනේ කිසිම වැඩක් නැහැ කන සම්පූර්ණයෙන්ම නැහැ අනේ ක්‍රියාවක්වත් නැහැ නාසයේ ක්‍රියාවක් බවක් නැහැ දියේ ක්‍රියාවක් බවක් නැහැ කයේ ක්‍රියාවක් බවක් නැහැ නමුත් අපි සංස්කාර ඇති කරනවා මේ වෙලාවේ කන මෙහෙම කියනවා ඉනි මෙහෙමයි, නාසය මෙහෙමයි, කය මෙහෙමයි. ඒ නිසා මේ හැය මොනක් ලැබුණා ලැබෙන්න ඕනේ කියන එකක් නම් සත්‍ය එකක් නම් ප්‍රත්‍යක්ෂ පිටු විකාරවෝ. පිටු හතරම මනස විදින් අත් කර ගන්නා වූ පක්ෂේ. ඉතින් මේක මේ වගේ දෙයකට නැවත නැවත නැවත නැවත කියන දාර්ශනයක් තියෙනවා. මොකද මේ පිටු මෙන්න නැවත සාකච්ඡා කරන්න කැමති, නැවත සාකච්ඡා කරන්න කැමති. නමුත් මේ වෙලාවේදී මුළු පිළිවෙලම විරුද්ධව නැගිලා කෑගහුවා ඉතින් වෙනදන් කරා. මොකද මේක තමයි අපිට ඉතිහාසයෙන් භූගෝලයෙන් ගුරු දෙමාපිය උගන්වපු දේ. අපි ඒක අභියෝග වෙනවා දකින්න කැමති නෑ. ඒක නිසා මේ ධර්මපතාරය ගැන සඳහන් කරනකොට විශේෂයෙන් මතක් කරගන්න වෙනවා අඤ්ඤාවත් අත්තායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛං. ප්‍රත්‍යවන්තයෙන් කයි මේ ධර්ම කොටස දුෂ්පාචී සම්බන්ධ ජීවිතයේම මේක දිව්‍යනාන්දේ විදිහ මවන අද මේ ඇහ කන දිවනාන්දේ තියෙන මේවා දිව්‍ය මවලා තියෙන ඒවා තිබෙන්නට වැඩ කරනවා නිත්‍යයි. මේවා සුලයි. මේවා සුඛයි. මේවා ආත්මය කියලා ගන්න කෙනෙකුට මේ ඇහ ක්‍රියාත්මක වෙනකොට පරිණාමයේ දිව කය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකම විපාල වෙන පාරක්. විශාල භයානක දෙයක් වගේ එනිසා අර මෙච්චා වැඩකදී අපරිවර්ති අවිද්‍යාව කියලා අපි මේ බාරගෙන තියෙන නිත්‍ය දුක දුක සංඥා කරන්නේ නම් අපි කරුවචනාදී විදිහින් දේශනා කරන මේ පත්‍ය සම්පන්න බව. ඇහැට යනකොට මුණයි ඇහැදෙන්නේ ඇහැ නිත්‍යාත්මක වෙනකොට අනිත්‍යව නබදව. අනිත්‍යව හදනවා කියලා අපි හිතානින්නේ ඒක තමයි මේ සංස්කාරය. ඉන්ද්‍රයන් කරවක් කරවදී ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉන්ද්‍රයන් අපි දාකින වෙලාවේදී ඇහැට සතිය සංපජාන්නේ යෙදෙන්න ඕනේ අර දේ දැනුවත් වෙන්න. මේ ඒ වෙලාවේදී හැදිලා ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක තවත් හේතු තියෙනවා. නමුත් මූලික දේ වෙන චක්කු විඤ්ඤාණ. ඔය පහකට තියෙන එක විඤ්ඤාණය. චක්කු දෝත ගාන කිව්වක් ආය කියන එකට එකම විඤ්ඤාණයයි තියෙන්නේ. මේ විඥානේ ඇහැදිලුම කාය කන දෙන්න දෙයක් නැහැ ඒකත්. විඥානේ කතා කරක් කරලා යන්නේ නැහැ. ඇහැට ගියාට පස්සේ කණේ කොටක් කරනවා නාසයේ කොටක් කරනවා මොනවාක්වත් නැහැ. ඒ නිසා අපිට විශාල දැනුමක් ඇති නැත්නම් විශාල මූලික සුතමේ ඥානයක් ඇතුවමයි දකින්න වෙලාවේදී දකින්නයි කියලා මෙන්න ඉතින් කරන්නේ. නිතරම මේ වාගේ මූලික පරිදෝපණය පිළිබඳ ඇඟීමක් නැතුව දකින්න වෙලාදී දකින්න දකින්න කියලා මෙනි කරාට ඒකේ අවබෝධයක් නොවෙනවා කියලා මේ භාවනා කරන බයි නැත්නම් බොරු නෙමෙයි කන්නේ. ඒක දන්නවා දුෂ්ප්‍රාත්‍ය විඳගෙන. මේ මතය පරිදෝපණය කරන පිළිගන්නේ නැතුව කොච්චර බැලුවා ඒ විචලයට අර පරිසම්පන්න බව දැනගෙන බලන්න තරම් වහාකට බල දෙන්නේ. සමානක් විශ්ලේෂණය කරන්න කෙනා මේක පිළිගන්නත් වෙනවා. එහෙම නැත්නම් මේ විද්‍යාව පිළි අරගෙන ප්‍රත්‍යක්ෂ කරලා ඥානයක් නැති වෙනවා. ඒ වගේම ඔහු දක්න කියලා ඕන තරම් මේ පරිත්‍යාග කරන භාවයේ පිළිගන්නේ නැතුව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කරපතල වචන කතා කරමින් පන්තරකට කොටු වෙයි. මේ නිසා අපි තේරුම් අරගන්න මේ තත්ත්වය පිළිබඳ ගැටේ ලියන්න අවිද්‍යාවේ පැති දෙක තේරුම් ගන්න එක තමයි සාමාන්‍ය නොදැන. කන්නාති දිවාගේ දේව ක්‍රියාත්මක කියන්නේ. ඒ වෙලාවේදී ඒ කාන්තේම ආරාධනා පූර්වක වෙන්නේ රූපේක පමණයි, සද්දේක නෙවෙයි, සද්දේක නෙවෙයි, අපේකක් නෙවෙයි, පස්සේක. එහෙනම් මේ ඇහි තියෙනා වූ පරිසෝපන්න භාවය ඇටි කරලා ඈ ක්‍රියාවක් දෙන්න නම් ඒ රූපෙම ඇවිල්ලා වදින්න ඕනේ. එතකොට අනින්දිය ප්‍රතිපාදව තිබුණා වූ විඥානය දැන් ඇහැට සම්බන්ධ වෙනවා. ඇහැ කියන ප්‍රකෘතිය ආලෝකයේ තියෙන අතරමැද බාධාවක් නැහැ රූපයක් ඉදිරිපත් වෙනවා. එතකොට ඒ ඇති වෙන සංඥාව කණේ මේ වෙලාව වෙන දෙයට වැඩිය ප්‍රකටයි නාසයේ දිවේ ශරීරයේ වෙන දේවල් ප්‍රකටයි. ඒ නිසා විඥානය අර ප්‍රකට දෙයට බැඳෙනවා. එතකොට අපි මේ විඥානේ නම දෙනවා චක්කු විඥානය. අන්නේ පිටස්සනේ විතරයි පෙනීම. විඥානේ චක්කු විඥාන බවට පත් වෙන ඉස්සරල ඇහි මොන දේවල් තිබුණත් ඒක පෙනීම කියන ක්‍රියාව නැගෙන්නේ. අදිට නම් පණ වෙලා නැහැ. ඒක සම්පාදනය වෙලා නැහැ. නමුත් මේක එක චිත්තක්ෂණයක විහිසුව සිද්ධ වෙනවා. එනිසා චක්ෂුෂේ මේ පවතිනා වූ පරිසංකම් භාවය අපි කල්ැතුව අර අවිද්‍යාව තේරුම් ගැනීමේ පීවර දෙකෙන් එකක් විදිහට තේරුම් අරගන්න ඕනේ අහලා මේ වෙලාවට හදලයි ඇරින් වැඩ කරන්නේ මේ වෙලාවට හදලයි කණින් පස්සේ ආන්නේ මේ වෙලාවට හදාගෙනයි නවාතෙන් සුබඳ බලන්නේ මේ වෙලාවට හදාගෙනයි ජීවෙන්න බලන්නේ මේ වෙලාවට හදාගෙනයි අයින් පාස් පිළින්නේ ඒ හැදීම අරමුණේ ප්‍රකටභාවය අපි ගෙනාවු පෙර සංසාර ගතිනික හිත එකින් ඉන්න කීයක්. මේක පිළිබඳව අපිට පූර්ණ අයිතියක් නැහැ. ඒ නිසා අපි සංඝාතාවක හැමදාම පූර්ණයි. හැමදාම අතික්කයි. පූර්ණ කියලා කියන්නේ අපි හැමදාම දිගේ වවති. කවදාවත් පූර්ණවත් වෙන්නේ නැති කාර්යයක් වවති. අන්න එවැනි වෙලාවක අනෙකුත් ඉන්දියානු අතර බොහෝ අපි මත් කිරීමට ප්‍රකට කරනවා ඒ නිසා මේ වගේ සම්දේශනා මුලින්ම අපි අරගන්නේ නැහැ. ඒ නිසා මාක්මේ කෙලස් පහල කරන්නේ නැහැ. මාක්මේ සංකීර්ණ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. මාක්මේ යොමු ක්‍රියාවලිය වෙන්නේ නැහැ. සංක්‍රියාවලිය නම් ඒකම එක සමීකරණයෙන් මේක විස්තර කරන්නේ. දෙක තමයි මේ විදිහට නොදැනුවත්කම නිසා විද්‍යා මේ අවිද්‍යාවේ තියෙන නොදැනීම නිසා සිදුවෙන අවිද්‍යාවට ඒකාර කරන වරතෝල වටහා ගැනීම නිසා සිදුවෙන අවිද්‍යාවට අර ඇහැ දිගටම පවතිනවා ඇහැ සුඛයක් ඇහැ සුභයක් ඇහැ ආත්මයක් කියලා ගත්තට පස්සේ ඒ බුද්ධයා අනිවාර්යයෙන්ම ඒ ඇහැ මම රැකිය යුතුයි මේක හොඳයි මගේ මම යාදි වශයෙන් සංදිරාගය ඕනෝබනික සංදිරාග ආගත විශ්නාවක් ඇහැ කරගෙන තිබෙනවා මේකේ වෙලාවට හම්බෙන් සිදුවන දෙයක් කියලා ගන්නවා නම් අපිට පොඩි අරස්තු කරන්න දෙයක් නැහැ. අපි දන්නවා ඒක අවසාන දුරු සිදු වෙයි. ඒක මම කිව්වත් වෙනවා නොකියවත් කියලා. ඒ නිසා මම මේ ඇහැකලේ බැඳීමක් ආදාවක් ආයක් හඳුනන දෙයක් නැහැ. එතකොට ඒ වෙලාවේ ඇහි ක්‍රියාකාරීත්වය, සුදී ක්‍රියාකාරීත්වය, සක්ුඤ්ඤාණී ක්‍රියාකාරීත්වය. අර මම ඇහැට විදිහට අපිට කියුවේ කියලා ඇහැට කලකටුවක් නැත්නම් ඇහැට අර්ථයක් නැහැ. ඒ නිසා ඇහැටි ආරෝපණය කියන තෘෂ්ණාව වගේ දේවල් ඒ කාන්තේම ඇහි මේ තීර පරිණම සංභාව නොදැනීම නිසා මම මාගේ කම කරන ඇගිලි ගැටීමක් පමණයි. මම කරන අනවශ්‍ය ඇගිලි ගැටීමක් පමණයි මේ ඇගිලි ගැටීම නිසා තමයි මම සංකාර පාල කරන්නේ මම චේතනා පාල කරන්නේ මම විතක්ක පාල කරන්නේ මම විචාර පාල කරන්නේ මේකෙන් තමයි කර්මයක් දෙන්නේ මේක තමයි සනාතය දෙන්නේ මෙතනින් තමයි කරන්නේ. ඇහැ සිද්ධ වෙනදී ආම්බයක් පරිසරෝපකරණයක් මේ පරිසරෝපකරණ භාවයේ භාවවා සතිය සම්පජන්යෙන් දැක ගන්නවා නම් මේ වැඩ පිළිවෙල වෙන්නේ මම තීවෙන්න සුෂ්ණා කරන්න ආශා කරන්න බැඳෙන්න දෙයක් නැහැ ඉතින් මේ වෙලාවට හොඳක් වගේ කිව්වේ මම දෙන්න දැක ගන්න කියලා දැන් ඉතින් මම යෙදිලා සංකේතන පාර කරගෙන මේ ඇහැ විශේෂ කර්ම කරන්නේ, ව්‍යාපාර කරන්නේ, ආශා කරන්නේ, සංවිධාන පාල කරන්නේ ඇත්තේ මේකේ කරන්නේ මේ වාස්තේ නම් සිද්ධින් තමයි මේ වගේ වැරදි දර්ශනයකින් තමයි ඇහැ කියන එක මඩින්නේ කියන එක ක්‍රමයෙන් දුරු වෙන්නේ සංහාර කෙනෙකුට එක සිත්තරේම මේක දීද වෙන්න පුළුවන් ආරව හරියට වැඩකට තව කෙනෙකුට අවුරුදු හතක් ප්‍රවේශන කරන්න නමුත් අර මූලික කාරණාව හරියට තේරුම් ගන්න නැත්නම් අවුරුදු හතේ කතාව වගේ. මේ අහස්සම් කන්දා ඒක මේ වෙලාවේ පිටිමත් ඉමත්ින් තපි ඉලක්ක. නසුපාදා නසුපාදා ඉලක්ක. මේක වැඩ පිළිවෙල ඕක ඇති කලකින් ඇහැවේ. ඇහැට කලින් රූපේ. ඇහැට රූප ඇතිවීමත් එක්කම ඇහැ උපදී. ඇහැරදීමත් එක්කම රූප උපදී. ඒක දිගට පාන රූප සාධිකට පාන සංකේතයක් නෑ. ඇහැ නැත්තම් රූපනේ. රූප නැත්තම් ඇහැ නෑ. ඇහැ නිරුණාන රූපී වෙනවා රූපී නිරුණාන ඇහැ නිරුණාන කොටා කරන පාඩේ තමයි වෙන්නේ. ඉතින් මේ වස්තුකාරයේ අපි දෝෂාකාර වෙන අවිද්‍යාවච්ඡ සංකාර සංකාරපච්ඡ විඥාන කියන කොට මේ අවිද්‍යාවේ කාන්තයෙන් අපි මේ පරිදරව කරන බවක් නොද නැත්නම් මේ ඉන්ද්‍රිය කියන පරිදරව කරන භාවයේ පිළිගන්නේ නැතුව මේ පරිදරව කරන භාවයේ කියන යථා භූතේ විදෝදාතු විද භූතයක් හිතාගෙන ඉන්නවනේ ඉච්ඡා භූතිය අපි දෙකත් එකේ අන්නේ දෙකත් එකෙන් අපි දෙකක් සාමාන්‍ය නැදනීම දෙක සත්‍යයයි දුරුවක් ඉතිරේ තියාගන්න කිව්වේ. මෙන්න මේ දෙක නිසා සංස්කාර ඇති අපි හිතන ඇහැර කරනකොට කනක් වැඩ කළා, නාසයක් වැඩ කළා, දිවක් වැඩ කළා, ඒ වගේම කයක් වැඩ කළා. ඒ වගේම අපි කුච්චලක රූපයක් ගන්න. දකිනකොට ඒ රූපේ අපි දකින රූපේ විතරයි. නමුත් අපි කියනවා නෑ ඒ කුච්චලගේ හැඟීමක් අපි දරගන්න. ඒ කුච්චල විදිහේ වේදනාවක් අපිට වැඩ කරනවා. හිතන දේ කරනවා. එයා මිත්‍යා දෘෂ්ටි කියනවා රාමණිකාය කෙනෙක් කියලා අභියන්නිකාය කෙනෙක්. මේ රූපෙත් එක විශාල වාසයක් අපි අත්කර ගන්නවා. මේකේ කොටසක් නෙමෙයි තමයි. හුඟක් අපි සංස්කාර. හුඟක් හරි අපි ඉතින් ඇති කරන ලද අක්ෂේප. උණු කරගන්න දේ. මේ දුර ගොඩාක් මිත්‍යා දෘෂ්ටි තමයි ඒ නිසා අපි ඇතුළත් අවිද්‍යාව පෙර කාරණා නොදැනීම කියන විද්‍යාව ඒ වෙනුවට බොරුවක් ඇත්ත ලෙස පිළිගන්නා විද්‍යාව දෙකක්. රූපය. ඇහැර බොදු වෙනා වූ රූපය අපි නිත්‍ය සුඛ සුඛ වශයෙන් ගැනීම නිසා අපි ඒකට මිත්‍යා මත මිත්‍යා ක්‍රමයෙන් අපි ඒක දකිනවා ඇත්ත මේකේ රූපේ රුක්කන භාවයේ කියන එකක් නමකට කරා. මිනිසාන සංස්කාරයන් වගේ දෙනවා තුන් යම් වෙලාවකට මේ අවිද්‍යාව සංස්කාරයක් නොවි පැත් කිරීම අඩු කිරීමකම අනිවාර්යම දකින්න අවස්ථාවේදී පුදුම්කේ අලගියමුගේ තැනකට ගන්න නෙවෙයි මේ ඈපියාත්මක වෙනවා දකින්නවා කියන කපිට සතිය සම්පදන්නේ වුනේ. මේකේ තරම්ම ප්‍රතික්‍රම දෙයක් කරා අදුරානේ මතලා දෙකෝ පිළිගැනීම වශයෙන් මේ වෙලාවේ අහන්නේ නැහැ, නැදක් ඉන්නේ නැහැ, රස පිළි බලන්නේ නැහැ. කඳ බලන්නේ නැහැ, පහතල බලන්නේ නැහැ කියන එක දැකගත්ත උමුණ තරමට නිසකමකුත් තියෙනවා. එහෙමනම් අපි කියන්නේ සංස්කාර ඇතිවීම වෙනකට වඩා වෙනසක් නැහැ. අර තරම සංස්කාර රාශියක් නැහැ. අපි මේකට චක්කු රූප ගන්න කිව්වා ආකාරයකින්. රූපය වශයෙන් ගැටෙන මේ විෂය රූප ටික ගත්තා. අතරින් එකක් ඇත්ත පහෙන් සූසුමත්කාරී දෙය ක්‍රියාත්මක කරලා තියෙනවා. එනිසා අපි මේකේ මොනදා නාසයම කරන දිවම කරන කනම කරන. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස විදී කියන්නේ. මේ කැඩෙනකොටම ඒ චිත්තක්ෂණයේදී අර කායගත සතිය යම් ආකාරයකින් සුන්නතුරි වෙලා යනවා. ඉහිල්ලා ඇහැට හිත ගියාට පස්සේ අපි භාවනාව කැඩුනා කියන කාරණා. යෝධනා කරන තරමට බලාපොරොත්තු දුරු කරගන්න තරමට මේ අවධානය පිටපත් එකට යනවා. නමුත් එතන සිදුවෙන්නේ ඇහැ විශේෂයි වැඩ පිළිවෙල පටන් ගන්නවා කය විචේ විචේ දින වැඩ පිළිවෙල වගේ. නමුත් ආදී දිනකට ලොකු බයක් ඇති වෙනවා. දැන් මේ භාවනාව කරනවා. මගේ සතිය කරනවා. මගේ සමාධිය කරනවා. ඒ නිසා මේ ඇහැ නොවේවා, රූප නොවේවා. මේක මට විකාල ආලාදයක් ආදී වශයෙන් අර රූපයක් මේ විචාරයේදී මහා බයක් මහා චෝදනාවක් පාරයි. අරහත් පාරයි. නමුත් එක්නක් කියන්නේ කායගත අපේ දිවිච්ච වැඩිමයි දැන් තියෙන්නේ සංකීර්ණ වැඩි. ඉලක්කකට වැඩි වැඩි. නමුත් ඒ විදිහේ දැකීම කරන බව. ආයතනකින් හරි හිත සාපීල. දැන් රූපේට ගිහිල්ලා නම් සක්කාය කියලා මෙනෙහි කරනකොට අර කායගත ලෝකේ තරම් ස්මරණ වෙන්නේ. නමුත් බොහෝ කල් කරනකොට ඒ නැතිවෙන්නේ. එහිම අර පියවරක්මයි තරහින් දෙයක් නැහැ. ඒක නිසා කළ යුත්තේ අපි මූලික වශයෙන් කායගත සතිය ආනාපානි හෝ පිම්බීම හැකිලිම හිත යොදවනවා. ඒක වලකොට රූපයක් සත්‍යයක් අංජයක් අපි එක ස්පර්ශයක මූලකම තමයි පිළ නැතු කාය සිතින් පදයක් ආවෝ. අපි දැනගන්නවා මෙන්න මේ තරම් යොසුලි අපේ හිත අපි කොච්චර තරග යොදවන්නේ කියත් ඒක අනිවාර්යයෙන් මේකේ විපිතාකණුව ඇති වෙනවා. නමුත් මට්ටමේ මේ පරිසම්පන්න භාවයේ බාහිර සුදු භාවයේ වෙනකොට අපි කලා විද්‍යාවේ මේ විමුක්තා ප්‍රතිපන්න භාව. වැරදිවට ගත්ත මේ මූල කර්මස්තන් කියන්නේ හොඳ දෙයක්, බාහිර කර්මස්තන්නේ කරුණු කියන්නේ වැරදි දෙයක්. ආදි වශයෙන් අපේ තිබුණේ අනිකුත් අරමුණේ වාදයේ තිබුණත් තරහාගත්තේ කොන්න නැගෙන් ඇදලා. පෙචයි. උපේක්ෂා වෙන්න වෙන්න වෙන්න නියම අපරිපත්‍ය අවිද්‍යාව. මුදලට කියපු දේ බුදුහාමුදුරු කියපු දේ ඇත්තයි. ඒක භාවනා කරන්න කරන්න ඕන කර්මස්ථානේ අනිකුත් බාධක නැද උනත් එනියා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියන විශාල කනන්තර ගමන්ගෙන බුදුරයා පහළ වෙන ගතියක්. ඕනම තැනක ඒ අඩු වෙන තාලෙට ඉන්දිය සංවරේ භාවනා පවත්වා ගන්න යුතුයි. අත් දැන් පුළුවන්. ආදි වශයෙන් යෝගාවචරයට අර ඉස්සර තරම්ම විශාල පරිසරදායක නොඉන්න ගතියක්. එනිසා අනිවාර්යෙන් අවිද්‍යාවට අනිවාර්යම සංස්කාර කාලය සංස්කාරික විඥානේ පහම වගේ මේකේ කරන්න බැරි සම්බන්ධතා කියනවා කියලා කියනකොට අපේ කවදාවත් භාවනා කළ මේ ජීවිතේදී මේක කරන්නේ කරන්න පුළුවන් මොකද අපි ඒතර සම්බන්ධතාව විශේෂයෙන්ම මේ ප්‍රශ්නාවතා වේදනාව සම්බන්ධතාවයේදී නාමූප විඥානය අතර සම්බන්ධතාව වගේ දේවල්වලදී විශේෂයෙන්ම ඇගිලි ගැටීම තෝරන්නේ මේක හොඳයි මේක නරකයි මේක විය යුතුයි මේක නොවිය යුතුයි. අන්න ඇඟිලි ගැටීම් වලින් තමයි අපි මේ සංකාර දික් කරගන්නේ. ඒ දේ වෙන්න ඇරලා ඉතිනින්දේ ආසත් ප්‍රසාප වෙන්න ඇරලා ඉතිනින්දේ දේ නැති වෙන්න ඇරලා ඉතිනින්දේ බාධාක් වෙන්න ඇරලා අපිට පොඩ්ඩක් ඒවර පිළිපැත්තට ගිහින් එක දිහා බලාගෙන ඉන්න ගන්න. මේ පරිකෝපන දේවල් ඒක කරගෙන ඉස්සරහට යනවා. පොතේ කන්දරයක් නැතිලා කන්තුවා තරම් මූල කර්මස්ථානේ අහුවී ගත කරනවා කියන අදහසින් ගැටුම් වලින් තොර ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් අපිට ඒ අඥා කරන හැටි. ඒ ඒ චක්කු සෝතකරණ කිව්වාගේ අපේ ඉන්ද්‍රිය ධාරණ. ඒ වගේම රූප දත්ත ගන්නවා කියන්නේ මේ දේවල් අතර සම්බන්ධතාවයේදී පැනනකින් මේ ගිනි කිවිදු ඒ ඒ විලාසිත කරනවා සැකකට. මේ දැක ගැනීම ඉස්සෙල්ලා ඉතාම ඝන බලවතුන් මේ විද්‍යාත්මක විද්‍යාව ක්‍රමයේ ක්‍රමයේ ක්‍රමයේ ක්‍රමයේ නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුඛ සංඥාව, අර්ථ සංඥාව වගේ කියන දේවල් ටික ටික ටික ටික ගැලවීගෙන යනවා. මේතනදී බොහෝ මේ සාමාන්‍ය ආගමන රූප ඉගෙනීමකට වඩා වෙනස් විදියට යෝගාවචරය අතන. ඒකට ආගමන රූප ඉගෙනීම වල බොහෝ විට අපිට කියනවා ඒ වැරදි දෙයින් වෙන් වෙලා සුද්ධ වෙනවා. සෝතුකාවතර මෙතේ දකින්න වැරදි දේවල් වල තමයි හොඳට කාරණා වෙන්නේ. ඒක වැරද්ද ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක වැරද්ද දිත් වෙන්නේ එකලා නෙවෙයි අපි ඉන්නලා ගත්ත වැරද්දක් නෙවෙයි වැරද්ද කරගෙන යන්න කොහොමද මූල කර්මස්ථානෙ විතරේ තියෙනවා ඒක තේරෙනවමයි වේදනාව දැනෙනවමයි මේ සෑම දෙයක් පිළිබඳව සාහර ආදර කතා ගන්න ගැටියක් ඕනෙත් නැහැ ඒ නැත්නම් නොවේවා නොදකින්වා කියන තරහ ගන්න ඕනෙත් නැහැ මේ තුනත් අර මේ කියනවා මේකට මම කියන්නේ මේ දේ වෙන නිසා බලාපොරොත්තු. ප්‍රකට මොකද? ප්‍රකට දේ දිගේ මම හිත ගෙනියනවා. ආනේ විදිහට මේ දේවල් එක ගැටේ මාරු කරලා ප්‍රතික්‍රියා කරන කටි අඩු කරලා කොයිනම සුළුකතියි. දිගට ඉන්න අපිට අපි විපාක කරපොච්ච කරලා කීච කළා කතා කරන්න කියලා කරන්නේ. සූරාත්කේත කියන්නේ ඒක ඉතරම් වටනයක්. අපි ඒක ගත කරන නිසා අනිවාර්යයෙන්ම හිතන්න මේ හොඳ දේවල් වල වගේම පුත්‍රයන් විතරයි. නැත්නම් දෙවියන් ඇක්කෙට විතරයි. ඒවා සම්පතක බහුලමනේ විතරයි. සූතනේ විතරයි. ආන්නේ වශයෙන් ඒක මුදලෙක් විතරයි. මේ බංකුලොත් වෙලායයි මේක කැන්න බිලියයි කියන්නේ. භවනාකට පස්සේ ඒ ඒ මොහොතක් එක තියෙන ලොකු සාක්ෂියක්. ලොකු සායුකමක් එකයි මේ දැන් මේන්නේ. ඒ නිසා සමහරු අපහාසයකට වගේ මේ සායුකම කය. එයා කන වේද තනි වුණා, කොටු වුණා, ආචි වුණා වගේ එකක්. පිළිසයි කලින් බණලා කියනකොට බණ භාවනා කරන ගමන ගුරුවරයාගේ අසුර අවශ්‍යයි. එතකොට ඒ ගුරුවරයා නැත්තම් කලින් මේ ගමන ගිය කෙනා කියලා දෙනවා. ඒක ආරම්භක් දිගේ ඒක ඉන්ද්‍රියක් දිගේ ඉබට අටිසම් පන්නේ මේ මොහොතේ මෙනේ කරමින් උදුරුව මෙනේ කරමින් නැත්නම් එලෙවසිටියේ උච්චන ආසන්න මෙනේ කරමින් යනකොට අපි අත් දෙක අරලා බලනකොට මේ කය කොහෙද තිබ්බේ ඊයේ වෙලාව එන්නත් ඒ කියලා බලන්න සිතාවුත් වහසක් අන්ති වෙනකොට එළි වෙනවා මේ විඥානයේ තියෙන පැති දෙක ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥාන සහ ඉන්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය කියලා. මේ අනින්ද්‍රිය ප්‍රතිපත්ත විඥාණයෙන් තමයි ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය හැදෙන්නේ. ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය තමයි විඳින්නේ. ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥාන තමයි කුෂ්ණාව තියෙන්නේ. මොකද ඒක වෙන්නේ අනින්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය. ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානයේ බොහෝ කෝණකින් තමයි ඒක ප්‍රායක අවදී වෙන මේ අනිත්‍ය කටිපත් විඥානයට යන. අනිත්‍ය කටිපත් විඥානයට ඔක්කොම එකක්. එකම චිත්තක්ෂණ ඇති. මෙතන විතරම ඇති. එතෙන් ගියේ කිනාට පුදුමාකාර නිරාමස්කයක් ලැබෙනවා. අම්මගෙන් පිළිගන්න කාරණාවක් වඩා. ඒක පුත්‍රයන්න්ට බොහොම අගය කරලා පෙන්වනවා දෙන්න උත්සාහ කරනවා. මේ අනිත්‍ය කටිපත් විඥානයේ තියෙන වෙනසෙක් ලැබිය උකක්. නමුත් ඒක කවදාකවත් යන්න බෑ. ඉන්ද්‍රිය පරිගත විඥානයේ පරිච්ඡය. ඒක අපි එක යුද්ධයක් විපස්සනා